ඒක එකේ පොත කියලා නම් කරනවා ඊට පස්සේ. ඊට පස්සේ බහූකාර වූ නැත්නම් බහූපකාර වූ දෙක මොකද්ද? බහුපකාර වූ භාවේතබ්බ වූ දෙක මොකද්ද? පරිඤ්ඤය හාත්පසින් දතියුතු දෙක මොකද්ද කියලා අහන්නත් බැරි ප්‍රශ්නයක් අහලා උත්තර දෙනවා. ඊට පස්සේ බහුකාර තුනේ මොනවද තුන මොනවද?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 ඉතින් උත්සාහය කරන්න ඉස්සලා තියෙන සුතමේ ඥාණය තමයි මේ ශාසනයේ 84000ක් ධර්මස්කන්ධ තිබ්බත් සංසාර බය දක්නා වූ සංසාර බයෙන් කට ගැලවීමට කටයුතු කරන්නා වූ කෙනෙක් ඉන්නවනම් අපි කියන යෝගාවචරයයි කියලා, භ්‍රමචාරී කියලා, පැවිද්දයි කියලා, තපසයි කියලා, තාපසයයි කියලා ඒ කෙනා මේ ශාසනයේ හාත්පසින් දසිතු කරුණු පහක් තියෙනවා කියලා දැනගෙන ඉන්න ඕන. කවුරු හරි අහුවොත් ඔව් කියලා උත්තරයක් දෙන්න පුළුවන්. ඔව් අපි බුදුහාමුදුරු කියපු ඒවා පෙරලා කපලා කොටලා පෙළ ගස්සලා ගොනු කරලා අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ අපිට පෙත්තක් හදලා කඩේ තියනවා වගේ එහෙම නැත්නම් කැඳක් හදලා පොනවා වගේ අපිට කියනවා මේ ශාසනයේ තියෙනවා පරිඤ්ඤීය වශයෙන් දසිසු කාරණා පහක්.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 ඒක නිසා දේව නිර්මාණවාදීකට කවදාකවත් දේව නිර්මිතය කතා කොට බැලීමේ අයිතියක් නැහැ. කරපු ගමන් දෙයයන් ආංශගේ අර සුවිශේෂී ගතියට පුදුමාකාර නින්දාවක් සිද්ධ වෙනවා. ඒක නිසා මේ රූපය උපාදානස්කන්ධ කියන මේ බුදුජානක මේ දීකු වචන පෙළක් සමාස කරලා ගත්ත මේ දේ විමසුන් නුවණෙන් බලනවත් පුදුමාකාර විප්ලවීය එහෙම නැත්නම් රැඩිකල් වාදී වෙන්න ඕන. ඒක දැන් අපට තේරෙන්නේ නැහැ මොකද මේක සාමාන්‍ය දෙයක් අවිලා පාඩපත් වෙලා තියෙන නිසා. නමුත් ਸਰවචනන්සේ පහළ වෙන්නේ ඉස්සර තිබුණු ලෝකයේ කිසි කෙනෙක් කැමති වුණේ නැහැ මේ බ්‍රහ්මයා විසින් තනලද උත්කෘෂ්ඨ නිර්මාණයක් වෙන මේ මිනිස්සයා කපල කොටලා බලන්න හොඳයි කියලා.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 කිසිම කෙනෙක් කැමති නැහැ හිතන්න මේ උද්දං ආදෝ උද්දම් පාදතල ආදෝ කේසමත්තකා තචපරියන්තම් පූරං නානප්පකාර අසුචිනෝ පච්චවෙක්කති. කෙස්වලින් යට පාතලෙන් උඩ හම පිරිකේ කොට ඇත්තා වූ මෙහි දෙතිසක් කුණ පැත්තේ මහා බීත නාදයක් මේ නදන්නේ බ්‍රහ්මයා විසින් නිර්මාණය කරු මේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක නැත්නම් මේ උත්කෘෂ්ඨ දේ පතුරු ගහලා බලපන්.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 ඒ වගේම දැන්වත් දෙන්නේ නැහැ. බලන්න දෙන්නේ පොඩි දරුවන්ට දෙන්නේ පෙන්කල ඉන්න වයසේ ඉන්න අයට දෙන්නේ ඒක වෙනම සාත්‍රයක් කරගෙන දැන් බුදුරජාණන් වහන්සේ ඒ කුණු වෙන ශරීරය බල්ලා දැන් මගේ ශරීරය ඉදායේ යතායේතං තතායිදං යතායිදං තතායේතං ඒක යම් ඡේද මේකත් එහෙමයි මේක යම් ඡේද ඒකත් ඒකමයි කියනකොට මේක නිකන් තුච්ච පහත් කළ හැලකීමක් නේ මේ කාමභෝගියාට ඒ නිසා තරණ පිළිස් කැමති නැහැ බුදුරජාණන් වහන්සේ දෙන බණ අහන්න මොකද තරුණ පිරිසවලට තියෙන්නේ වර්ණ දශකේ රූපේ තියෙන්නේ මේකේ තියෙන ලතු උලණ්ඩයි උපමට්ටම් කරණ්ඩයි රූප ලාවන්‍ය කරණ්ඩයි නේ මේක දඟලන්නේ එහෙම කෙනෙකුට පෙන්වුවොත් එහෙම මෙන්න උඹ උපාදාන කරන තියෙන රූපේ හැටි මෙහෙමයි කියලා සෝහන් කොටකට ගිහිල්ලා සෝහන් කොටක් නෙවෙයි මල හොතෝනකට ගිහිල්ලා පෙන්වුවොත් එයාට බේන්නේ බුදුරජාණන් වහන්සේත් නාස්තිකවාදී උච්ඡේදවාදී සැප හඳුනන්නේ නැති අරස රස වූ කෙනෙක් විදිහට. ඒක අද සමාජයේ පුරා මේ බට අබෞද්ධයෝ නෙවෙයි බෞද්ධයෝ බව මේ රූපේ ගැන කතා කරනකොට කැමති නැහැ. ඒ නිසා කැමති බුදුරජාණන්සේගේ 80ක් ව්‍යංජන සහිත 200ක් වුණ බුදු බුද්ධ රූපයේ ගෙලමල් පූජා කරන්න කැමති. ඒ වැත්තට හරි ආසයි.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 මේ ඉන්න ඕන කෙනෙක් මේ වෙලාවේ හිටියා ඔන්න ඇති මල් වට්ටියක් ගන්න බෝ වටි ගහ වටි කර කෙනවා. මොකටද මේ ඊට වඩා හොඳ රූපයක් ලබා ගන්න. බ්‍රහ්ම රූපයක් ලබා ගන්න. දේව රූපයක් ලබා ගන්න. එහෙම නැත්නම් മന്ത്രി රූපයක් ලබා ගන්න.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 පටවිය ආපෝ තේජෝ වායෝ සංකලණයට වඩා මගේ වටවිය ආපෝ තේජෝ සංකලණේ සුවිශේෂී මොකද්දෝ තියෙනවා මට තේරෙන්නේ ආන්න එතන විග්‍රහ කරලා බලලා එහෙම එකක් ඇත්තටම තියනවාද එතන තියෙන පටවිය ආපෝ තේජෝ සහ මෙතන දෙය අතර කෑලි එකතු කරලා බැලුවට පස්සේ මගේ කේ යම් සුවිශේෂී තමක් තියෙනවා කියන එක තමයි අපි මාන්නේ කියලා කියන්නේ.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 වාඩි ඉන්න කය මෙන්න මේ මේ තැන් හැප්පෙනවා. ඇවිදිනකොට තේනවා එක තැනක තියෙන්නේ වමෙන් දකුණට දකුණෙන් වමට කොකෙක් යනවා වගේ තේරෙනවා. ඉතින් ඒක පේනවා අන්න රූපේ ඉඳගෙන ඉන්න රූපේ මේ වාඩි වෙන සක්මන් කරන රූපේ මේ බුතිය ගන්න රූපේ මේ හිටගෙන ඉන්න රූපේ මේ කියලා ඒ වෙලාවේ යෝගාවචරයට අත්දැකිය හැකියි. ප්‍රත්‍යක්ෂණය කළ හැකි සැකහැර දැතගත හැකි අද්දුරු ප්‍රත්‍යක්ෂ දේ තෝරගන්න කියලා බුදුරජාණන් අපිට විවේකී දෙනවා. හොඳට පට්ටල වාඩි වෙන්න වාඩිලා බලාගෙන ඉන්න මම ඇවිදිනව නෙවෙයි මම ඉඳගෙන ඉන්නේ කියලා දන්නේ කොහොමද? මම ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි කොහොමද දන්නේ? මම දැන් බුදියාගෙන ඉන්නේ ඉඳිනවත් නෙවෙයි ඉඳගෙනත් කොහොමද දන්නේ?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 අර මේ මානසිකාර්යය දැනගෙන නෙවෙයි භාවනා කරන්නේ. එයාට පේන පේන දේ කරදරයකට තමයි ගන්නේ. ඉතින් කවදා හෝ මේ දතයුත් හාත්පසින් දතයුත්තේ රූපේ ඇත්තා වූ මේ උපාදානස්කන්ධය කියලා සාරිපුත්‍ර සංසය කියන්නේ. ඕක තේරුම් ගන්න පැය ගණන් භාවනා කරන්න ඕනේ නැහැ නේක විනාඩි 10ට තේරෙනවනේ. අම්ම මුත්ත කිව්වත් පිළිගන්නේ නැහැ. ඒ තරම්ම මේ අරමුණ කියන එක පිටියක ගහපු රාමුවක් වගේ දිගටම එහෙම්ම තියෙන්න ඕනේ පිටිසුතුමක් වගේ බලාපොරොත්තු වෙන යෝගාවචරය. ඒක වෙනස් වෙච්ච ගමන් කන පිටින්නම් ගාගෙන අඬනවා. ඉතින් කොහොමද හත් දෙයියනේ මේ ධර්මනදිය ගන්නෙ? මේක විනාශ වෙනවනේ කිය.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 රිට්‍රීට් කීයක් කරන්න වෙයි? මේ පේන දේ පේනවන්සේ ලියවන්. ඒකට බුදුහාමර කොහොමදක් දිනලා? අපි මේ බුදුහාමරගේ පැත්තේ නඩුව අරගෙන අපි ඒ බුදුහාමර පැත්තෙන් නඩුවට සල්ලි අරගෙන මාර්ග පැත්තෙන් කතා කරන්නේ උසාවියේ. දැන් හැම නීතිච්චෙන් කරන්නේ ඒකනේ. නඩුව මම අපි හිතමු තිමියොන්ගේ පැත්තෙන් සල්ලි ගන්න කියලා. ඌට විරුද්ධ කරපේකට කතා කරුවාට පස්සේ උඩ දෙපැත්තෙන්ම හම්බ වෙනවා. අර උදන්නේ ගත්තේ තල්ලි කායින් කියනවා මාත්‍ය මාත්‍යර හරියන්නේ නඩුව පරදිනවා එන්න මේ කාරණා තියෙනවා කියලා ඌ අනිත් පැත්තෙන් ගානක් කරගන්න ඕන්න ඔය දෙල්ලම තමයි අපේ අයෝනිසමංස්කාරය කරන්නේ අයෝනිසමංස්කාරය සමාවෙන්න මෙච්චර ලස්සන මේ හතරමහා ධාතුන් එක චිත්තක්ෂණයක් ඉසුබුල යන්න දෙන්නේ නැතුව දඟලන එක අපි කරදරයක් කරගෙන.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 ඉතින් අයින් කළොත් මොනවද ඉතුරු වෙන්නේ? වතුර කියන්නේ තෙත ගතිය තමයි. ගින්ද ටිකක් පෙන්නලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ කිරිසිසල පන්තරේ හැරි මතුරුලා මේ ගින්නේ පොඩ්ඩක් සීතල පොඩ්ඩක් කරලා දෙන්න ගින්නේ ඉන්න සීතල කරලා දෙන්න වායෝ ධාතු ස්ථිර කරලා දෙන්න මේ හිතවිලියක නතර කරලා දෙන්න බෑ වේදනායනික නතර කරලා දෙන්න බෑ සද්දහිනක නතර කරලා දෙන්න බෑ පව් කියලා හිතෙනවා පව් කියලා හිතනවා මේ මිනිස්සුયો මානසිකාරය කරන්නේ මොකද්ද මේ රූපයේ තියෙන කුප්පන ගතිය. ඒක ඉද්දෙන ගතිය, ගැටෙන ගතිය. තුවාලයක් වගේ කියන්නේ ඉසුඹලන්න චිත්තක්ෂණයක්වත් නොයිබ නොයිඳ වේදන සටහන් සහ ආකාර වෙනස් වෙන ගතිය. දක්නාසුලුව බලනවා නම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කෝලිත පරිබ්‍රාජකෙක් වතෙන් ගිහිල්ලා අසජ්‍ය හාමුදුරුවෝ ඉන්නකොට අසජ්‍ය හාමුදුරුවෝ "යේ ධම්මා හේතුප්පවවා තේ සංහේතුන් තථාගතෝ ආහ" කියලා දෝවනවා.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 ඉතින් අපිට මේ දකින්නකොටම මේ රූපේ තියෙන වෙනස්කම දැක ගන්නයි මේ සියලු වැඩ බහා තබල රූපෙට නටන්නදරලා ඒක තියා බලාගෙන ඉන්නේ කියන එක අපි නොදන්න තාක්කල් අපි නටන රූපෙට චෝදනා කරනවා. ඉද්දෙන රූපෙට චෝදනා කරනවා. තුවාලයක් වදෙන් වද දෙන රූපෙට වේදන චෝදනා කරනවා.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 යෝගාවචරයෙන් ඒ තිබ්බත් නලියන. ඉතින් බුදුහාමුදුරු ඒක පිළිඅරගත්තා. දේවදත්ත පිළිගත්තේ නැහැ. ඉලුක් ගහ උත්සාහ කරන්නේ නැහැ. යෝගාවචරය කරනවා හත් දෙයනේ බලන බලන දන පුපුරු ගන්න හදර බලය නලියනවා. ඉතින් යෝගාවචරයෝ හීනෙන් බය වෙනවා. රෑ දුවනවා. මේක පේන්න පටන් ගත්තට පස්සේ තොවිල් නටනවා.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 තමන් විසින්ම හිත විසින්ම, කය විසින්ම යෝජනා කරන අරමුණකට දාන්න. ආස්වාසේ දිහා බලන පටන් ගන්න ඉල්ල ඉවරනකොට මොන නැටිලක් නටනවද කියලා ඒක ආස්වාසයක් ඇතුලේ. ප්‍රසවාසයක් කරගන්න. පටන් අරගෙන ඉවරලා නටලා ඉවරනකොට තොවිලේ මොන නැටිලක් නටනවද කියලා වේදනාවක් දිහා බලන්න. දෙකට කපු පණුව වගේ නලියන හැටි.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 මිනාඩි 5ක් 10ක් කරලා හොඳට පට්ටල කරලා මේ පට්ටල කරගත්ත කයේ එමෙන්න මේ පට්ටලේ හිත පැයක් තියන්න පුළුවන් නම් ඕක තමයි රහතන් වහන්සේ කියන්නේ. ඒකට මොනවා යනවෙනවද කියලා ප්‍රශ්නයක් නැහැ. මේකේ හිත තියාගෙන පුළුවන් නම් කොයි දේ වුණත් හිඳගෙන හරි මොක හරි ඉන්න එපා මේ මල හොන්තුව මරණකම් මේකත් එක්ක ඉන්න බෑ දැන් ඉඳගෙන ඉන්නවා නැගිටින්න ඕන නැගිටපන් ආයෙවිල්ලා වාඩිවියන් බලපන් පැයක් වෙන්නේ මොකද්ද කියලා ඕන තරම් කරුණු තියෙනවා ලක්ෂකුත්යක් මේක වෙනස් වෙනසු රූපේ තියෙන මූලික ලක්ෂණය තමයි රූපණ ගතිය ඒක ඉන්න බෑ දෙකට කපු පණු වගේ නලියනවා ඉතින් අපි ඒකෙන් මේ මගේ ස්මාරකයේ කියලා මගේ මුද්දේ ගල කියලා අපි එක එක දේවල් ස්ථිර කරන්න හදනවානේ. මට හම්බෙච්ච සහතිකේ කියලා. මේවා ස්ථිර කරගෙන ඒක වේයෝ කනකොට ඒක දුර්වල වෙනකොට පුදුමාකාර නැටිලක් නටනවා මේ අපි පැණි පූල් ගෙඩියක් කරන කුණු වෙලා ගියාට නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් එදා ඒක කුණු වෙන්න තියෙන එකනේ. මිනිහක් කුණු වුණාට ප්‍රශ්නයක් නැහැ.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 පුංචි පිසුදුකමක්ද බලන්න. ඒක නිසා සර්වත් සංසේ සඳහන් කරනවා ගමක් අතහැරලා, ගීගයක් අතහැරලා, අබිනිෂ්ක්‍මණයක් කරලා ඉල වාඩි වෙලා උඹ මේ කායට හිත ගත්තට පස්සේ කායේ ලස්සන දෙයක් දකින්න බෑ. හැබැයි ඒ කැත දේ නිසා කාමෙන් දුරවන් වුණා කියලා සතුටු වෙනවා.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 ඒ මොකද ඒකට සද්ද ඇහෙනවා වේදනාවක් එනවා හිතවිලි එනවා නලි එනවා රිදෙනවා තමයි. නමුත් ඒ ඒ බව හරි දන්න මම සතුම් මරණ කුසලයේ වෙන්නේ නැහැ. හොරකම කේලම හිස් වචන පරිසවචන කාමීත්‍යාචාරින්නේ. නිසා වීතික්කම මට්ටමේ කෙලෙස් නැහැ. දැන් මට තියෙනවා පරිඋත්ථාන මට්ටමේ කෙලෙස්. නීවරණ නිසා නීවරණ දන්න එකත් කුසලයක්. කාමේ නෙවෙයි. නීවරණ වල හිත තියනවා කියන එක කුසලයක්. මොකද කාමේ නෙවෙයි. ඉතින් යෝගාවචරණ මේක කියලා දෙන්න කොච්චර කියන්න වේද? එයා කියන්නේ මේ මේ ඉන්නකොට රිදෙනවනේ. ආස්වාද ප්‍රසවාස බැලුවට නිකන් පැනලා යනවානේ, ලෙසලා යනවානේ. ආ හිතවිලි එනවානේ, වේදනාව එනවා. නමුත් එයාට කියන්න පුළුවන් නම් මේ ඔක්කොගෙම කියලා තියෙන මම සතෙක් මරමින් නෙවෙයි ඉන්නේ මේ වෙලාවේ. හොරකම් කරමින් නෙවෙයි මේ වෙලාවේ ඉන්නේ. කාමීත්‍යාචාරය කරමින් නෙවෙයි මේ වෙලාවේ ඉන්නේ. වචනේ සිදුන අකුසල සිදු වෙලා නැහැ. හැබැයි පරිඋත් ทาน වෙලාවක කෙලස් දන්නවා. ඒ නිසා පරිඋත්ථාන කෙලෙස් දාන්නවයි කියන්නේ විතික්‍රම කෙලෙස් නැහැ. ඒ සාපේක්ෂව මේ පරිඋත්ථාන කෙලෙස් අගය කරන්න දන්නවනම් යෝගාචර භාවනාදී පැමිණෙන දුකත් සැපයි. පැමිණි දුක් පැනිරහයි කියලා මෙයාට අලාභයක් හම්බ වෙනවා. ඒ මොකද චෝදනා කරන වෙනුවට කොහොම කොහොම හරි කරලා ආස්වාද ප්‍රසවාසයේ ඕකයේ වැඩි වේලාවක් ඉන්න පුළුවන්.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 එහෙම ලයිස්තුවක්ම හැම කෙනාටම දෙනවා එයාගේ සද්ධාව චෙක් කරලා බලනවා. ගේ සීලෙ චෙක් කරලා බලනවා වගේ. සතිය චෙක් කරලා බලනවා වගේ. එතකොට යා තීරුම් ගත්තොත් මෙතෙන් මං ආවේ මේ අහම්බෙන් නෙවෙයි කාමයේ ගෙවම් කළා කාම සංඥාව ගෙවම් කළා රූපය අල්ලගන්න. දැන් රූපේ ගෙවම් වෙනකොට රූප සංඥා වෙනවා. ඒක නිසා මේක මේ ඉතිහාසයක් සහිත දෙයක් පිළිවෙලට යන්න මම මේ මේකට බය නැතුව හිටියොත් ඒ தත්ත්වෙට මුණ දුන්නොත් විශ්වාසයෙන් මුණ දුන්නොත් අර තේරෙන පටන් ගන්නවා අර ගෙවෙන ගතිය දිගටම දිගටම ගෙවෙන්න පටන් ගන්නවා. මේ මොකද වෙන්නේ? මුළු ලෝකෙම දීලා දාලා ඉස්සරහට ගත්ත තමන්ගේ අරමුණ රූපේ බලාන ඉන්නකොට ඒක අරූපයක් බවටපත් වෙනවා. එතන ගණ්ඩ දෙයක් නැහැ. එතන නිත්‍ය වූ සුඛ වූ සාර දෙයක් නැහැ කියලා තේරෙනවා. මේ භාවනා යෝගාවචරයට මේක මෙහෙම මේ වගේ මේ පූජනීය ස්ථානවල සිද්ධ වුණාට භෞතික විද්‍යාඥයරත් මේක වෙලා තියෙනවා. ඒගොල්ල මොනවා හරි අංශුවක් අරගෙන ඒක චීන කර්ණාඩි වල දාලා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් වල දාලා බලන්න බලන්න බලන්න පේනවා ඒක ඇතුළේ මොකුත් නැහැ කියලා. මේ රිත්ත වශයෙන් සමූහයක් වශයෙන් ඝණයක් වශයෙන් තියෙනොට මේකට රත්තරන් කියකි රිදී කියකි තඹ කියකි පිත්තල කිය හැකි. ඕනේ මංසුවක්. අරගෙන ඇතුළට ගිහිල්ලා බැලුවොත් ඒක ඇතුලේ ගන්න දෙයක් නැහැ. දැන් මේ ළඟදී වෙච්ච තාක්ෂණය නිසා යැත්තන්න යන්න පුළුවන් වුණා අණුක පරමාණුක කොටස් වලට ගිහිල්ලා බලන්න ඇතුලේ හිස්. ඉතින් ඒගොල්ලෝ භෞතික විද්‍යාවේ සීමා මරියාදාවල් කඩලා ගිහිල්ලා දැන් කියනවා මේ ද්‍රව්‍ය තුල අද්‍රව්‍යයක් තියෙනවය.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 ගොඩක් රිච්චක් සමූහයක් ආවොත් අල්ලන්න තියෙන හැඩයක්. පුංචි වෙන්න වෙන්න කප කපා බලන්න බලන්න ගන්න දෙයක් නැහැ. ඉතින් දැන් කියන බුදු දනස් දැන් ඕකට පුළුවන් නම් මනාපය. මේ විලල් වෙච්ච දෙයට බින්ද බොඳ වෙච්ච දෙයට පුළුවන් නම් මනාපය. දැන් මොකේට මනාපෙද?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 ජල වාෂ්ප වෙනවා. ඝන කරපුවාම අයිස් වෙනවා. ඉතින් අපිට අහන්න වතුර කිව්වහම මේ ඝනීකృత අයිස් වතුරද ද්‍රව අසුරද වායුද කියලා බුදුරජාණන්සේ ආපුවාම කමඨහං සුද්ධ කරනකොට අහන්නේ හරියට වතුර තමයි ඔක කොයි මට්ටමේ තියෙන්නේ ඉතින් යගෙන වතුර මොනවද අප වතුර වතුර ඉතින් තලුවට වරන කියනවා ඉතින් යාට තේරෙන්නේ නැද්ද මේ වතුරේ අවස්ථා තුනක් තියෙනවා ඝන අවස්ථාව සහ වායු අවස්ථාව මැද තියෙන වතුර ඉතින් මම කොච්චර කිව්වද දැන් ඉඳගෙන ඉන්න මොනවද වැටෙන්නේ කිව්වහම ඉතින් තලු මරන තලු මරන ආශ්‍රද ප්‍රසවාස කොහොමද වැටෙන්නේ කියලා අහපම තලු මරනවා ලියවෙන්නෙම නැහැ. අද මම හිතන්නේ රචනා 15ක් 20ක් කියව එක තැනක දෙක විතරක් එක්කෙනෙක් හුස්ම ගන්නකොට උඩු තොලේ වදිනවා, ගිඩි ගයි කොටයි කියන මිසක් කිසි කෙනෙක් මේක දකින්න කැමති නැහැ. මොකද මේ රූපයේ ලක්ෂණ දකින්නකොටම ඒ රූපේ විනාශ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ඈතින් බලනවා මිසක් ළඟ වෙලා බලන්නේ නැහැ.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 නමුත් මේ රූප වශයෙන් පේන මේ දේ වේදනා සංඥා සංඛාර අනුව තමයි බෙදිලා යන්නේ. උදාහරණයක් විසමු වතුර කියලා ගන්න H2O ජලය ඝනයක් වශයෙන් මූණට දමලා ගැහුවොත් එක වේදනාවක්. ද්‍රවයක් වශයෙන් දමලා ගැහුවොත් එක වේදනාවක්. වාතයක් විදිහට අතට වැද්දුවොත් මූණට වැදුනොත් එක වේදනාවක්. එතකොට මේ ජලයේ නැත්නම් මේ ද්‍රව මේ ජල කියන දේ අපි විඳින ආකාර ගොඩක් තියෙනවා. මේ එකම රූපේ වේදනා වශයෙන් විවිධාකාරයි. ඒක නිසා උණුසුම් වෙලාවට සීතල අපිට එක සැපයක් ගෙන දුන්නට උණුසුම් වෙලාවට උණුසුම දුකක් වෙනවා. සීතල වෙලාවට උණුසුම සැපයක් වුණාට උණුසුම් වෙලාවට සැපක් වෙනවා.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 Taman ගත්ත වින්දනය අනු මුළු ලෝකෙම මනින. සරුවචනංශේ එහෙම කරන්න ඕන කමක් නැහැ. සරුවචනංශේ දන්නවා වේදනාව මේකෙකුට රස එකෙකුට වස වෙනවයි කියලා. එනිසා සරුවචනංශේ වල න්‍යාය පත්‍ර හදන්න යන්නේ නැහැ. නියාම දාන්නෙත් නැහැ. මේව විනාශ වෙන සුළු බව දාන්න. කෘත්‍යඥයට ඒක කරන්න බෑ.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 ශිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා